තෝහි වක්ඛේහි තද විතේසං භවං භමනං බ්‍රාහ්මනානං අජානං අපස්සං සංඝාගතානං පරිතසිත විභාන්විත මේවාති කෞරුණ්‍ය සෝදාසක මහා සංඝරත්නය හතරයි මේ ඉලරගෙන ඉන්නේ මේ වාග් උපාදක මාතෘ සම්බන්ධ කරගෙන සතියකට පැයක් සතියකට වතාවක් බ්‍රාහ්මතිංග කරන ධර්ම දේශනාව අපේ අදත් පැක්ෂිනේ ඒ කරගෙන ආපු ධර්ම දේශනා මාලාවේ තවත් පියවරක් ඉදිරියෙන් කියන්නයි. අද ඒ ක්‍රමයට මේ ප්‍රවිෂ්ඨය ලබා ගත්තේ ඒ බ්‍රහ්මජාල සූත්‍රය කියන සූත්‍ර පිටකයේ දීඝනිකායේ මුලින්ම සඳහන් වෙන සූත්‍රය අනුව 26 වෙනි ධර්ම දේශනාවක් ආවා. ඒ කියන්නේ අපි මේ දෙකල්ලා ඒ පැය 25ක් නැත්නම් ධර්ම දේශනා වාර 25ක් මේ සූත්‍රය සම්බන්ධ කරලා කතා කරලා තියෙනවා. මේ සූත්‍රය දීර්ඝ සූත්‍රයක්. ඒ නිසා ධර්ම දේශනා දික්වීමට හේතුවක් යන දෙයක් නැහැ. කෙසේ නමුත් ඒ පවත්වන ධර්ම දේශනා නිසා අපි මේ මාතෘකාවේ යම් කිසි ගැඹුරකට නිමග්න වෙලා දැන් ගත කරන්නේ. කෙසේ නමුත් අද මේ ඉදිරිපත් කරගත්ත මාතෘකාව පිළිබඳව අද ඉස්සෙල්ලාම බණහන කෙනෙකුට වගේ නැත්නම් ඒ කෙනෙකුගේ දෘෂ්ටි කෝණයෙන් බාලගත්තොත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ හොඳට බණ භාවනා කරන සිල්වත් වුණවත් ඇත්තෝ ඒ තමන් කරන භාවනා පිළිබඳව නොදැන නොදැක કૃષ્ණාවෙන් අල්ලාගෙන ඒ ඇත්තෝ බයෙන් ප්‍රත්‍ය වෙලා ශරීර මනසින් විවිධාකාර දෘෂ්ටිවට වැටෙන බව විවිධාකාර මේ නිසාම සැකවලටපත් වෙන බව සරුවචන් වහන්සේ මේ අද මාත්‍රිකා මාර්ගයෙන් අපිට ඉස්මතු කරලා දෙනවා. ඒ නිසා අපි මතක තියාගන්න ඕනේ මේ වගේ සැකවලටපත් වෙන්නේ, මේ වගේ අන්ධබන්ධ මනසකටපත් වෙන්නේ හොඳ පිළියත්තු. එහෙම නමුත් ඒ Taman දැකිය යුතු දැනගත යුතු දේ රාගයෙන් තොරව දැනගැනීමේ දක්ෂය. නොදක නොදැන රාග මුතුව අර වගේ කම්පන චංචල වලටපත් වෙලා ඒ වගේම ප්‍රස්ත භාවයට බයටපත් වෙලා විවිධාකාර මතිමතාන්තර වලට දෘෂ්ටි වලට අහු වෙනවා. එක්කෙනෙක්වත් එච්චර ඒ සත්‍තර ගියත් සරුවච්චන් වහන්සේගේ මහා කරුණා ජාලයේ ජාලය අහුවෙන්නේ නැතුව ඉන්නේ. ඒ ඇත්තන්ටත් කරුණා මෛත්‍රිය පවත්වන්න භගවත්නාථ පුළුවන්. නැත්නම් ඒ ඇත්තෝ මේපත් වෙලා තියෙන බොහෝම ඉහළට ගිහිල්ලා එහෙම නමුත් මේපත් වෙලා තියෙන පටලැවිල්ල ගලවන්නයි මේ භක්මජාල සූත්‍රයේ ලුණු ගෙඩියක පොත්තෙන් පොත් අරින්න වාගේ සිවුම් පොතු ගලවගෙන මෙතෙන්ට ඇවිල්ලා මේ මතක් කරන්න හදාන්නේ තද පිටේසම් භවං ගමනක් දාක්මනානං අජානං අපස්සං සංඝාගතානං පරිතසේ විඛණ්ඩිත මේ මෙතෙක් ඒ විස්තර කරන්න තිබෙන 62ක් විවා මේ මිත්‍යා දෘෂ්ටි තේරම සර්වචනසේ දකින්නේ කොහොමද? මේ පින්වත් ශ්‍රමණක් ලාක්ෂණිය නොදක නොදැන තෘෂ්ණාවට අහු වෙලා බයතත් සැලෙන මනසකිමුත් කරන ලද අන්ධ බන්ධ ප්‍රකාශන අවුල් නාද. එයින් අද ගන්න බලාපොරොත්තු වෙන්නේ සමනක් බ්‍රාහ්මණ සත්වත වාදා සත්වතං අත්තානංච ලෝකංච පඤ්ඤාපේති සතුයි වස්තුයි කියන විදිහට මේ මේ පිටේ ආපු පින්වති සමනක් බ්‍රාහ්මණ වෙන විදිහ කියනවා ජීවිතය අතහැරපු සීලේ පිළිබඳ ප්‍රශ්නයක් නැති සමථ භාවනාවක් තියෙන ඒත් පැටලිච්ච සංහාරක් ඇත්ත මේ ලෝකයක් මේ ජීවිත ආත්මයක් සදාකාලික බව ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කරන්නේ ක්‍රම හතරකට. ඒ හතර නිසා ඒ අත්ගේ සිත් තුළ හතර නිකත් වෙනවා. එතන තමයි සැක පහළ වෙනවා. මේ සැක නිසා අර විදිහේ දෘෂ්ටිගත වෙනවා වෙන්න පුළුවන්. මේ අපි ගත්තේ ඒ සාස්ත්‍රවාද වශයෙන් අල්වාගත්ත හැටි. ඒ වගේම උච්ඡේදවාද වශයෙන් අල්ලාගත්ත ඇත්තන්ට මේ ප්‍රකාශනයේ මේ ඒ කාලෙකම සාධාරණයි. ඒ නිසා මේ ප්‍රකාශනය සර්වඥාන්සේ විසින් කරන මේ කදපිතේ සම්භවං ගමන ප්‍රාප්තනාන අජානං අපස්සං තණ්හාගතානම් පරිසහිත විභාන්දිත මේව කියන එක මේ සූත්‍රයේ 10 15 වතාවේ සඳහන්. ඉතින් සඳහන් වෙන නිසා තේනවා පස්සේ කාලේ ආචාර්යයන් වහන්සේලා ප්‍රචාරයන් වහන්සේලා පෙන්ලා දෙලා තියෙනවා මෙන්න මේ ස්පස්ත භාවයේ සැලෙන බව බයෙන් සැලෙන ගතිය පිට්ඨන්දිත අන්දමන්ද භාව නිසා පහළ විය හැකි සැක ඒක සාමාන්‍යයෙන් ඔය බුද්ධානුස්සති භාවනාව උගන්වන කොටත් පෙන්ලා දෙලා තියෙනවා බුද්ධහදී අට දැන්හි ඇති සැක කියලා බුද්ධ රත්නයේ කෙරේ, ධර්ම රත්නයේ කෙරේ, සංඝ රත්නයේ කෙරේ, සීලයේ කෙරේ, අතීතයේ කෙරේ, අනාගතයේ කෙරේ, පච්චුප්පන්නයේ කෙරේ, ඒ වගේම අනිත්‍යමුපාදයේ කෙරේ. ඉතින් එයින් මේ අතීත අනාගත පච්චුප්පන්න සීල ටික විතරක් ගත්තොත් 16 ආකාරයකට පෙළලා තියෙනවා. අතීතේ මම උන්නාදෝ මුකෙක් නැත්නම් හතේ දෙවියෙක් බ්‍රාහ්මණේ බ්‍රහ්මේ මිනිසෙක් වෙලා වුණාද ඒක වූ తত্ত্বය ආර්ය ජනකයකද දුක්ඛිතයකද ඒ తত্ত্বයේ ඉඳලා මම මේ වෙන తত্ত্বයටපත් උනේ කොහොමද ආදී වශයෙන් අතීතයේ පිළිබඳ අනාගතයේ පිළිබඳ පච්චුප්පන්නේ පිළිබඳ මේ 60000ක් තියෙනවා. ඉතින් මේ 60000 නිසා ඒ පුද්ගලයා ගැන සැලෙන ගතිය දිගට දිගට වැඩෙනවා. Taman ඉන්න පදනම නැතිකම නිසා බියසල් ගතිය දිගට දිගට වැඩෙනවා. මේක විසම චක්‍රයක් දුවන්නේ. මෙන්න මේ සැකදාසය දුරු කිරීමට අපේ තේරවාදයේ විශේෂයෙන්ම පසු කාලීන සංග්‍රහ කරපු ක්‍රම පහක් අපි ඉදිරිපත් කරගත්තා. දැන් අපි මේ වෙනකොට ක්‍රම හතරක් සාකච්ඡා කරලා තියෙනවා. ඒකෙන් කරන්න හදන්නේ මේ මේ සැක සැක වශයෙන්ම පෙන්නලා නතර වෙන්නේ නැතුව ඒ සැක නිසක වෙන කාලයට විපස්සනාවෙන් කොහොමද ඒ සැක අවුල් දාලාව කපන්නේ කියන එක. ඒ වහාපහම ක්‍රියාත්මක වෙන්නේ පටිච්චසමුප්පාදේ වාදේ. නැත්නම් පටිච්චසමුප්පාදේ කියාගීමේ ක්‍රම පහක්. ඒ ක්‍රම පහ දන්නවනම් ඔය කියන විදිහේ බයෙන් අසුතෙන් යුක්තව නොදැන නොදැක කුෂ්ණාගතව විවිධ මත ප්‍රකාශ කරන එකක් නෑ. අවුල් නාද පවත්වන එකක් නෑ. ඉතින් මේ වගේ බාහිරයේ අනුන්ගේ අන්‍යාගම් වල අන්‍ය නිකාය වලට ආරෝපණය කළ බැලුවට මේක බලන්න තියෙන ඇත්ත වශයෙන්ම නම් Taman තුල. ඒ බාහිර අන්‍ය විකායවල මේ අස්වස්ත සත්වතවාදී කියනවා ඒ කියන්නේ ලෝකේ සදාකාලිකයි කියලා එකක් තියෙනවා. ඒ වගේම ලෝකේ මේ මරණයෙන් සමහරයි උච්ඡේදයි විනාශයට යනවා කියලා එකක් තියෙනවා. අපි නම් ඒව නැහැ කියලා අපි හිතන්නේ අපි සම්මිච්ඡ සම්මියද්දෘෂ්ටිකයි කියලා. බලනකොට අපේ තුල තියෙන එකම තමයි ඔය ලෝකේ තියෙන ලෝකේ තුල තියෙන එකමයි අප තුල තියෙන්නේ. අපි මේ බාහිර ලෝකයේ තියෙන ඒ විශාල වශයෙන් ක්‍රියාත්මක වෙන අරයා මේ දෘෂ්ටි විනා මේ දෘෂ්ටි කියන්න පුළුවන් ගති දෙකම අප තුල තියෙනවා. ඒ වෙනත්නම් මේ වෙනකොට අප තුල මේ වෙනස වෙලා තියෙනවා. මේ විමුක්තිය ලබලා තියෙන විමුක්තිය නොලබනව නම් අනිවාර්යයෙන් මේ සෑම චිත්තක්ෂණයකම එක්ක ආත්මස්වභාව දෙකේ එක්ක උච්චේ දෙකේ වැඩ. සම්මිය දෘෂ්ටි හේ. ඒ නිසා අපි කල්පනා කරගන්න ඕනේ එහෙමනම් මේ සැකදාතය අප තුල පේන්නේ ඉක්මනට වෙලා පේන්නේ කොයි වෙලාවද නොපෙනෙන්නේ කොයි වෙලාවද. නොපෙනුනක් තියෙනවා. අපි කියන අනුසය කියලා. නිදාගෙන වගේ ගත කරනවා. අන්න ඒ ටික නැති කරන්න මේ විසක මාර්ග පහක් පෙන්ලා දීලා තියෙනවා. සැක සහිත මේ පය සහිත සැලෙන මනසකින් යුතු කුෂ්ණාගතව අන්ධකාරය කරන මේ 16 සැක 16 වෙනුවට දැන් නිසකව පරිත්‍යාගපාද ක්‍රමයට මේ සැක කපනවා. පළවෙනියෙන්ම අපි සාකච්ඡා කරමින් සතිය හතරකට විතර ඉස්සෙල්ලා ප්‍රධාන වශයෙන්ම අවිද්‍යාව නම් වූ නොදැනීම මෝහය අන්ධකාරය නිසා අපි මේ අන්ධකාරය අල්ලගෙන සංදී ගහගෙන යන මිනිහ පිටුරු වැහෙත් ඉන්න වාගේ ළඟට එන ඕනේ නාමයක හරි ඕනේ රූපයක හරි එළෙනවා. එක්ක තෘෂ්ණාවෙන් එළෙනවා ඒක නැත්නම් තරහින් එළෙනවා. ආමතුන් භව තණ්හාවෙන් එළෙනවා නැත්නම් විභව තණ්හාවෙන් එළෙනවා. භව තණ්හාවට බැරි වුණා නම් ඒත් එක්කම විභව තණ්හා වෙනවා. ඒක කපඤ්ඤම් කොටඤ්ඤම් මරඤ්ඤම් කියන ඒකම විනාශ කරන විනාශ කරන මට්ටමින් හෝ අපි අවිද්‍යාවෙන්ම සංස්කාර කරනවා අනනවා. අවුල් කරගන්න. මේ පළවෙනිම ක්‍රමය නැත්නම් අවිද්‍යාව කියන මුල හිත තියෙන සාකල් කඳ වැඩ. අවිද්‍යාව හිත බින්දනම් විනාශ කරා නම් කඳ වැඩ කරන්නේ නිසා අවිද්‍යාව මෝහය ඒ ආකාරයක ක්‍රියාත්මක වෙනවා අපරිවර්ත්‍ය අවිද්‍යාව නිසා ප්‍රතිපත්ති කිය. අන්නේ දෙක දැක ගැනීම තුලින් මේ අන්ධකාරය නොදක නොදැන කරන මේ අවුල් නාද මේ විවිධ කතා මේ දෘෂ්ටි දැක ගන්න පුළුවන් සමහර කට්ටිය. තව සමහරකට පුළුවන් ඇති වෙන තාක් නාම ධර්ම පහළ වෙන්නේ හේතු සහිතවමයි. ඇති වෙන තාක් රූප ධර්ම පහළ වෙන්නේ හේතු සහිතවමයි. ඒ නිසා වර්තමානයේ පවතිනා වූ නාම ධර්ම රූප ධර්ම තුළට පිලා බැදීම තුළින් ඒ තුළ හිත නිමග්න කිරීම තුළින් ඒ තුළ හිත සමාධිගත කිරීම තුළින් ඒ වාගේ හේතු ධර්ම දැකීමට හිත සැලසීමෙන් මතුනත්තේ කර්ම රැක්කන විපාක චේතනා රැක්කන ගතිය නතර කරලා ඒ වාගේ හේතු කොහොමද මේ නූලෙන් ගැට ගැහුනේ නටන්න ඉතලා කොහොමද හැංගියන්ගේ දැන්නේ ආනේ ටික දැක්කම මේ දැනටත් අප තුළ සිදුවේ පවතින මේ වෙස් බැඳීම හැංගිලා කරන වැඩේ කෙලෙස් වල වැඩේ පිළිබඳව අභියෝගයක් අර්ජනය කරගන්න පුළුවන් ඒ දෙවෙනි ක්‍රමය තුන්වෙනි ක්‍රමය තමයි ප්‍රති ප්‍රතිලෝම ක්‍රමයට අර 12 ආකාර වූ අවිද්‍යා මේ පටිච්චසමුපාදයේ දැකීම. ඉදප්පච්චේ ධාවේ දැකීම අස්මින් සත් අස්මින් ඉද අස්මින් අසති ඉදං නොකෝති. අස්මේ විමස්ස නිරුද්ධා ඉදං නිරුද්ධති. මෙය නැති කල්ලි මෙය නොවන්නේ මේ නිරුද්ධ වන කල්ලි මේ නිරුද්ධ වන්නේ කියලා මේ මරණයේ පටන් ඉදිරියට ගමන් කරනකොට ජාතිය නිසායි මරණය ඇති වුනේ. ජාතිය නිරුද්ධ වුණා නම් මරණය නිරුද්ධ වෙනවා. ජාතිය ඇති කල්ලි මරණය සිද්ධ වෙනවා. ජාතිය ඇති වෙන්න නම් භවය පවතින්න ඕන. භවය නැත්නම් ජාතියක්. භවය නිරුද්ධ වුණා නම් ජාතිය නිරුද්ධ වෙනවා. ආදී වශයෙන් දිගට දිගට උඩට කර වැඩ කරගෙන යන ගැටියක් තියෙනවා. තව ක්‍රමයක් තමයි මේ පාර අපි ඉදිරිපත් කරගත්තේ අවිද්‍යාවේ ඉඳලා ජරා මරණය දක්වා ඇත්තව පහළට වැඩ කරන ක්‍රමය. මේ ක්‍රම හතරම මම හිතන්නේ අද අපි ඉලෙවත් කරගන්න හතර ක්‍රමේ දාගත්තාම මේ ආචාර්ය මතයේ පෙන්වන්නේ වල්ලිහාරක ක්‍රම කියලා. වල්ලිහාරක කියලා කියන්නේ දැන් මේ ඉස්සරහා තියෙන මාගේ වැඩ අපේකම තව අවුරුදු 100ක් හමාරක් ඕකෝ වැවුණයි කියලා. ඕක වැවිච්චා ප්‍රදේශයේ කියන ගස් ඔක්කොම වහලාගෙන පොළවේ සඳේ උඩත් දිගටම ඔය මේ වල පැටේ. පැතුනාට පස්සේ වැල් හොයන වැල්ගෙන ආසාවක් ඇති මිනිසෙක් ඇවිල්ලා බැලුවොත් ඔය වැලේ පැතිරී තියෙන ස්වරූපේ බලනකොට ඔබ අල්ල බදාගෙන ජීවත් වෙයි. ඒ නිසා ඒ මිනිස්යාට මුලක ඉඳලා සූත්‍ර කරලා ඕක කලින් එළියට ගන්න බැරි නිසා මුල පුළුවන් නම් කරනවායි කියලා කියන්නේ මම අහලා තියෙන කතාවේ හැටියට මුලම කපලා ගැට ගහලා අලියෙකුට දෙනවා කියන්නේ. ඒකයි කියන්නේ අදගෙන අදගෙන යනකොට ගස්කොළම හූරගෙන අරගෙන යන්න පුළුවන්. නමුත් අලියකින් යන බැරි නම් ඒ මිනිස්යා ඉස්සරහට ළඟට හම්බෙලවල මැදින් කපල උඩ පැත්තට සුද්ධ කරන යනවා. පල්ලෙහා ඉඳලා මුලට සුද්ධ කරනවා. මැද ඉඳලා මුලට සුද්ධ කරනවා. මැද ඉඳලා අගට සුද්ධ කරනවා. තව එහෙම කරගෙන යනකොට වැලිය මුලට මේ යන්න පුළුවන් මේ පඳුරනේ. වැලිය මුලට යන්න පුළුවන් මුලේ ඉඳලා අග තමයි සුද්ධ කරන වෙලාවල් තියෙනවා. පැටිති ගස්වල තියෙන අග ඉඳලා මුලට සුද්ධ කරන වෙලාවලුත් තියෙනවා. දෙපැත්තේ ඉඳලා මැදට සුද්ධ කරන වෙලාවලුත් තියෙනවා. අන්න ওই ක්‍රම හතර කියන වල්ලිහාරක වල්ලි කියලා කියන වැලට ආහාරක කියලා කියන්නේ ගෙනියන්න, වැල් කපන්න, වැල් ගෙනියන්නගේ වැඩ පිළිවෙල වගේ මේ පරිණෝපාදයේ මුල සිට අගට කරාම, අග සිට මුලට පුළුවන්, මැද සිට දෙපැත්තට පුළුවන්, දෙපැත්ත සිට මැදට පුළුවන්. ඒ නිසා අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දෙකයි. අද අපි ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ මේ ත්‍රිපරිවර්ත ක්‍රමයට අපේ මේ පරිත්‍යාගපාල ධර්මය සුතමේ වශයෙන්, චින්තාමේ වශයෙන්, භාවනාමේ වශයෙන් ලං කර ගැනීමෙන් අර කියාපු බුද්ධ ආදී තැන්වල අටදැන්වල 60ක් ඒ තුලින් ගැනෙන අතිගණාගත පච්චුප්පන්න කියන එකේ ඇති ධාතයාකාර සැකය නැතිව කරන දේ වර්තමාන මම දැන් මෙතන වශයෙන් නිසක භාවය නික්ලේශී භාවය මේ චේතනා රහිත භාවය කර්මවත් නොකරන භාවයට එන්න දුර අරගන්න හැටි ඒ කියන්නේ වට ත්‍රිපරිවට්ට පදේ ඒ විදිහට වළනකොට අපි මේ පස්වෙනි ක්‍රමයේ අද ක්‍රමයේ ගන්නකොට මේ ප්‍රධාන වශයෙන් තේරෙනවා කිලේශවත්ත, කම්මවත්ත, විපාකවත්ත. කෙලෙස් චේතමනියක් තියෙනවා. සත්‍යය තුළ ඒ කෙලෙස් චේතමනිය තියෙන තාකල් උනලියන. සබූත කියන වචනේ පෙන්නන නලියන එකක් කියනවා. අර කියනවනම් නලියන. ඒ නලියනවා කියලා කියන්නේ කවුද? නිකන් ඉන්න බෑ. කයක තැනක තියාගෙන ඉන්න බෑ නේද? කටේක විදිහට තියාගෙන බෑ. එක්කෝ හිතක් විචාර වශයෙන් නැත්නම් මේ කතා කිරීම වශයෙන් සමහර වෙනවා. හිත එක තැනක තියාගෙන ඉන්න බෑ. මහා පිටිනක් පැත්තට පාස්තු කරන පානක් වගේ දැල්ල නිතරම මේකේ නැලියනවා වගේ හිත නැලියනවා. මේ නැලියන ගතිය තමයි පණේ හැටි. ප්‍රාණ කියන වචනේ තුන භූත කියන වචනේ තියෙනවා. අද්භූතයි කියලා කියන්නේ ඔය නලියන්නේ නැත්නම් මෙතන 50ක් ඇති බවක් නැති බව දැක ගන්න බෑ. අභූත අද්භූත වෙනවා. ඒ භූත ගතිය තමයි නලියන ගතිය. මේ නලියන ගතිය තමයි කර්ම ක්‍රියා. වැඩ. හරි වැඩ, වචනින් වැඩ, හිතින් වැඩ. මේ කර්ම ක්‍රියාවක්වත් ප්‍රතිත්‍ය නොකර නැත කරන්නේ. ඒ ප්‍රතික්‍රියාවට කියන විපාක කියනවා. ඵල කියලා කියන හොඳ ආනිසංස වලට විපාක කියන නරක ආනිසංස වල ඵල විපාක කිසිම කර්මයක් ඵල විපාක නොදී අදාළන්නේ. ඒක නිසා අර කලින් උදාහරණයක් අපි මතක් කරගත්තේ ඒ අපේ ස්වාමීන් වහන්සේ නමක් ලොකු සංඝ මතක් කරලා තියෙනවා අපේ ඇති උදේ ඉඳලා හැන්ද වෙනකම් පුදුමාකාර කර්ම රාශියක් රැස් වෙනවා. රැස් නොවෙනවා නම් රැස් වෙන්නේ නොවෙන්නේ ආස්වාදයේ ප්‍රස්වාදයේදී පමණයි. ආශ්‍රද ප්‍රසආතයෙන් පිට පිටිවිල්ලක් ගියත් ඒක හොඳ හෝ නරක කර්ම ලක්ෂණය. ඉන්නේ පිටට කතා කරන්න ගත්තොත් සති කර්මය ක්‍රියා කරන්න ගත්තොත් මනෝ කර්මය. ඒක හොඳ නරක දෙක දාගත්තට පස්සේ හොඳ දේ කිරීම නරක දේ නොකිරීම ආගම වශයෙන් පෙන්වුවාට සත්‍ය පැත්තෙන් බලනකොට නම් භූත කිව්වට පස්සේ සත්‍ය කිව්වට පස්සේ දික්කතෝම තොරතෝයක් නැතුව අතෝරක් නැතුව කර්ම රැස් වෙනවා. මේ සෑම කර්මයක්ම විපාක දෙනවා මේ විපාක නැවත කර්ම රැස් වෙනවා. ඒ නිසා මේක විකම චක්‍රයක්. කවදාකවත් මේ විකලේද වට කම්ම වට විපාක වට කියන මේ තුනට අවුෙච්ච කෙනෙක් ඉබේ නිවන් දකින්නේ නැහැ. කොහොමදත් වෙන්නේ? ඒක පිළිබඳව සාහිත කරලා කියනවා. ඕක කොච්චර ඇහුවත් නිවන් දකින්නේ කොච්චර කල්පනා කරා නිවන් දකින්නේ අනිවාර්යයෙන්ම සාක්ෂාත් වෙන්නේ. ඒ සාක්ෂාත් කරන වැඩ පිළිවෙලක් තියෙනවා සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. මේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වලින් කරන්නේ මේක මේ කෙලෙස් වටය ඊළවා දමන එකයි. අපි සීලේ වශයෙන් කායික ක්‍රියා විශේෂයෙන්ම කායෙන් සිදුවෙන විතික්‍රමනේ සතුන් මැරීම හොරකම් කිරීම කාමයේ වර්ග හැදීම කියන මේ තුන ටිකක් මර්ධනය කරගන්න. ශක්ති ප්‍රමාණයට මර්ධනය. හුඟක් පුළුවන් අත හුඟක් මර්ධනය කරන එකට කියනවා චූල සීල, මජ්ජිම සීල, මහා සීල කියලා. සර්වඥන්ත දේශනා කරනවා ඕවා මගේ ගුණ ඒ. නැත්නම් මගේ ගුණ ඕවා කියලා කියන්නේ මම දැකලා කියන කතාවක් නෙවෙයි කියලා. එතකොට මේ මර්ධනය වෙන්නේ මේ හික්මීමට ලක් වෙන්නේ සංවරයට ලක් වෙන්නේ ඒ සීතල වෙන්නේ හැදිච්ච ගති වලටපත් වෙන්නේ කය වචන දෙක. මේ කය වචන දෙක හික්ම ගන්න නැතුව කවදාකවත් මනස හදනවයි කියලා හෝ මනස හදන වාතාවරණයක් ලබා ගන්නවයි කියන එක වෙන්න බෑ. ඒක නිකන් ඉබ්බන්ගේ ක්‍රියාවක් ලබා ගන්නවා වගේ වැඩක්. අපි උපමාවක් වශයෙන් කියනවා නම් වල්ලලියෙක් නැත්නම් වල් කොටියෙකුට වේදකමක් කරන්න ඕනේ නම් ඉස්තරලාම ඌව නිර්වින්දනය කරගන්න වෙනවා. එහෙම නැත්නම් උට කියන්න අමාරුයි සෑ ගහන්න තේසුම් අයියෝ මේ කකුල පලන්නයි හදන්නේ මේ මිසල්මනේ හිටපන් කියලා කිව්වට වල්ලලියෙකුට ඒ තේරෙන්නේ කොටියෙකුට අපිට බොහෝම දුර්වල සත්ව జాතියක්. අලියා කිව්වහම කොටියා කිව්වහම ඌ මිනිස්යාට තර්ජනයක් බව හැබෑව. ඉතින් මිනිස්යා උට තර්ජනය කරන නිසා තමයි ඌ මිනිස්යාට තර්ජනය කරන නමුත් අද මේ ජෛව විද්‍යාඥයෝ පරිසරවේදී ඌ ආරක්ෂා කරනවා. හොඳ රැකවරණ දෙන්නේ. ඒ ඈකවද දීමේදී උන්ට ලෙඩක බෙදකම් කරන්න නම් ඉස්සල්ලාම මේක වින්දනයක් කළ යුතුයි. නැත්නම් ඉතින් ඒ රෙද රෙදාට දෙයියන්ගේ පිටා. ආ මේ වගේ තමයි අපේ මේ හිත පිළියම් කරනවායි කියන එක කාය වචන දෙක හික්මන්නේ නැතුව ඒ වල්ලාලියෙකුට වල් කොටියෙකුට වෙදකම් කරන්න හදනවා වගේ. ඒ නිසා අපිට ඒක පැහැදිලිව පිළිගන්න වෙනවා. ඒ ගොරෝසු කාය වචන දෙක හික්මා ගැනීම කරන්න. ඊගාවට මේ හිතේ වැඩ මේ දැක බලා ගන්න වේගය අඩු කරන්ට සමතේකටපත් කරන්න ඕන. දුවන විදුලි උත්පාදක යන්ත්‍රයක් කවදාකවත් ඉංජිනේරු විද්‍යාව හදාගෙන කෙනෙකුට දුවද්දී ඉගෙන ගන්න අමාරුයි. නිසා යාට සිද්ධ වෙනවා ඒ යන්ත්‍රයේ දුවද්දී මෙන්න මේ විද්‍යුතයක් උපදිනවා ඒක දුවන වේගය විනාඩියට 1500ක වේගෙන් යනවන ඔය විදුලි ධාරාව දෙකේ කරන්ට් එක ගන්න පුළුවන්. ඒක අඩු වුණොත් ඒ කරන්ට් එකේ මේ කෝටියතාවය අඩු වෙනවා ඇම්පියරේජ් එක වැඩි වෙනවා. මේකේ වැඩි වුණොත් කෝටියතාවය වැඩි වෙනවා ඇම්පියරේජ් එක අඩු වෙනවා. ඔහොම විවිධ ක්‍රම තියෙනවා. එතන මේක පෙන්නලා ඊට පස්සේ යාට සිද්ධ වෙනවා ඔය යන්ත්‍රේ ටික ටික ටික ටික පිටපොට ගලවලා වේගය අඩු කරලා අඩු කරලා නතර කරපු දවසේ තමයි දැනගන්න පුළුවන් වෙන්නේ. ඔකේ මේ පැත්තේ තියෙන්නේ යන්ත්‍රයේ කරකවන බලකාරකය මේ පැත්තේ තියෙන විදුලි උත්පාදකය. මේ පැත්තේ කාන්දාය ශක්තිය කියලා ඒ කාන්දාය ශක්තියේ දඟලයක් කරකවනකොට මෙන්න වේග විදුලියක් ඇති වෙනවා. මෙන්න මෙතනින් එහාට ගියාට පස්සේ මේ විදුලිය මේ දහලාවක් වශයෙන් එළියට ගන්න පුළුවන්. ආදී වශයෙන් ගොඩාක් වැඩ ඉඳ ගන්න තියෙනවා. නමුත් අමාරුම දේ තමයි වැඩේ ඉගෙන ගන්න වැඩිය මේ යන්ත්‍රේ නතර කරගන්න. ඒ වගේම තමයි වාහනයක් කියලා යන කෙනා තැනක නැති විවේකී තැනකට ගිහිල්ලා එමේට අන්තරේ වාහනේ පදවන්ට ඉගෙන ගත්තට පස්සේ තමයි අර කවදා හරි දුවනේ අන්තරයක් හසුරවා ගැනීමේ රියදුරු තත්ත්වය ලැබෙන්නේ. ඒ නිසා සමතේ කරන්නේ අර තැම්පත් කරගත්ත කය වචන දෙක මතුමැත්තේ හිත හැකිතා විවේක වෙන්න අහනවා. විවේකයම කියනට වඩා ඒ චිත්ත විවේකය කියලා සුද්ධ වචනේ පාවිච්චි කරනවා. ඒක කියන්න පුළුවන් සංසිඳීමක් සමතයකටපත් කිරීමක් කරනවා. අන්න ඒ තාමත් නඩු නොමැරෙන නමුත් බුද්ධ අවදිය මේ අඩු කරපු වේගය දිහා බලනකොට තමයි මේ කෙලෙස් මට්ටම නිසා නැත්නම් කෙලෙස් ප්‍රතමනේ නිසා කර්ම රැස් වීම කියන කාරණාව ඒ කර්ම නිසා ඒ එතන එතන විපාක රැස් වෙනවා. මේ විපාක වලින් තුලක් වුණාට පස්සේ නැවත කර්ම නොකර සිටීමට අසහසුය කියන මේ ක්‍රියාවලිය දක්වන්න පුළුවන්. මේ ක්‍රියාවලිය කවදාවත් වේගය අඩු කර පමණින් දැක ගන්න බෑ. ඊට කලින් අහලම්ම තියෙනවා. මේ මේ වික්‍රේ පත්‍ය සම්මාදිට්ඨිය උපාදාය කියලා අරුවචන්ත දේශනා කරලා තියෙනවා මහණෙනි මේ සංඥා දෘෂ්ටි ඇතිවෙන්න හේතුත්පත්ති දෙකක් තියෙනවා. පරතෝච්ච භෝසෝ අධ්‍යාත්ම යෝනිසෝ මනිස්කාරෝ හරතෝ ഘോഷය අත්‍යවශ්‍යයි. හරතෝ ഘോഷය කියලා කියන්නේ දේශනයකට අනුව කන්නේ. අනුන්ගේ අවබෝධ කරගත්ත කෙනෙක්ගේ ඉස්සරහින් ඉන්න කෙනෙක්ගේ දේශනයකට අනුව කන්නේ. ඒක අපිට ඉස්සරහින් ඉන්න උදාහරණ. දේශනාවට අපි ධර්මයේ කියලා කියනවා. ඒක රැකී නැත්නම් සංඝහත්ය සියු. අන්නේ පරතෝ ഘോഷයෙන් තොරව කොච්චර වේග අඩු කරත් නැතර වෙන්නේ. ඒ වගේම කොච්චර පරතෝ ഘോഷයේ තිබුණාද මේ යන්ත්‍රය වේගය අඩු කරන්නේ නැතුව මේක බලා ගන්නත් බෑ. මම මේ විස්තර ගන්න හදන කාරණාවට හොඳ නිදර්ශන දෙකක් අද බටහිරින් අපිට ලැබිලා තියෙනවා. බුදුහාමුදුරු හරුවත්ඥයි කියන්නේ. නැත්නම් මේ කියන බණ ඇත්ත කියන්නේ. ඇමරිකාවේ වාර්තා වෙනවා මරණයට පත්වන 140ක් මරණ චිත්තක්ෂණේ විශාල ආලෝකයකට හිත ගන්නවා කියන්නේ. ඉතාමත්ම දුර තැනකට වැඩෙනවා. ඊට පස්සේ යම් ආකාරයකට ඒ මරණයෙන් ගැලවෙන අවස්ථාවලුත් තියෙනවානේ. අපි එකක් වෙනවා කොහොමද දොස්තරලවට වෙලා ගොඩ ගන්න. ඒ නැත්නම් ක්ලාන්ත ඇදලා වැටෙනවා කවුරු හරි ඇවිල්ලා කුටිම සෝතනේ දීලා හරි ගොඩ ගන්න. මොනවා හරි කමෙන් වතුරට වැටලා වතුරේ ගිලිලා ඒ පුද්ගලයා හිතේ මැරෙන කවුරු හරි ගොඩ ගන්න. කොට විතර ප්‍රඥා විස්තර කියනකොට යා විස්තර කරනවා මේ අවස්ථාවේ මම හිතේ ඉතාමත් සුන්දර තැනක. නමුත් මේ ශරීරයේ නැවත පණ එනකොට මම නැවතත් ඒ ශරීරයට ආවා පරණ පුරුදු වාහනයකට මම ආවේ නැත්නම් මට අලුත් වාහනයක් ගන්න තිබ්බා. ඒ වාහනේ මේක වැඩි හොඳ එකක්. ඒ නිසා මේ මාව ගොඩගත්ත විදිහ ඇත්තටම අමාරු වෙලම්බල ගොඩගත්තද කියන හැකේ තියෙනවා. වෙනවා ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ජෝන් මන් කියලා මහත්තයෙක් කියන තුන්කෝ පොත්ේ තියෙන කතෝලික මහත්තයෙක්. නමුත් යා මේ හිමිද්‍රාගත දරකත්තේ තනි කරන කුණුරුපත්ති කතා කරනවා. හැබැයි වා වෙහෙසයි කියලා එක්කෙනෙකුට කතා කරලා අපලිද්දාහකට වැඩි මුදලක් ගන්නවා. පැය කාලකට සම්පූර්ණ විස්තරය කියනවා. මම සෑලෝනත් එක්ක ගෙදර ඉන්න වෙලාවේදී මම ඒ පොත කියවලා මම මේ කියන්නේ තාට අපි අමාර කරන එහෙම හානිපුතු කෝපයක හදාන ඉලතිකේදී මැරලා තියෙනවා. මොනවාට උඩ දන්න කෙනෙක් නිසා පවුලේ දොස්තර වහාම ඔපරේ මේ ටෙලිෆෝන් කරපුවාම දොස්තරත් ඒ වාගේම එනකොට මෙයාගේ ඇඟේ රක්ෂිත තිබිලා තියෙනවා දොස්තර මහත්තයා සුසුබසෝතනේ හිඳලා ඒ පපුවට අවශ්‍ය ව්‍යායාම දෙනකොට මහත්තයාට පණ එන්නකොටම කවදාක කතා කරන්නේ නැති ගුණ හර්ම දෙකක් කියලා දොස්තර දැන්නේ. ගුණ මහත්තයට හරි විලැජ්ජාවක් ඇති වුණාලු හරියට වෙලාවට ටෙලිෆෝන් එකට ඇවිල්ලා මේ දොස්තර මහත්තයා පණගත්තට මේ මිනිස්සයා කරපු දේ පිළිආපු ගමන් දොස්තරගේ මොන දිහා බලලා කරනවා කියලා. කවදාකත් එහෙම බයින කියන්නේ හොඳේ නිවිච්ච මහත්තයෙක්. පස්සේ ගුණ මහත්තයා දොස්තර මහත්තයා වෙනින් සමාවින්නගෙන මහත්තයා ඉනවසම මොකද්ද කරපු වැඩේ මාගේ මගත් මේක මටත් මොන වුණත් නැහැ මං හිතපු තැනේ හැටියට මේ ලෝකෙට ඇදලා දාපේ කන මරන්න වටනවා. ඉතින් බලනකොට දොස්තර මහත්තයා හදලා තියෙන්නේ ඔයයි එන්න කියලා තියෙන්නේ. ඉතින් මේක ඇවිල්ලා තියෙන්නේ ලොකු වාසනාවක් ලෝක හැටියට බලනකොට මම නම් උනේ අතුක්කේ වලකට ආයෙ වැටිච්ච එක තමයි. ඊට පස්සේ ගා ඉඳලා යාට ඇතිවෙච්ච මේ අවබෝධය නිසා Taman ඉදිරියට පත් වුණාට පස්සේ ඕන කෙනෙක් එයා නිද්දාට පත් වුණාට පස්සේ ඒ පුත්ලයාගේ අලගිය මුලගිය තේරෙම කියනවා. මේ අත්දැකීමෙන් තේරෙනවා මරණ චිත්තක්ෂණේ අහම්බෙන් නමුත් එයාගේ හිත තැම්පත් වුණාට කලින් බණ අහලා තිබේ. කලින් දැනගෙන හිතේ නෑ මේ ක්ලේශ ප්‍රත්‍යේ නතර කරන්න පුළුවන් තැන් දවස පුරා ඕන තරම් තියෙනවා කියන්නේ. අඩුගානේ මරණ චිත්තක්ෂණේ තේන්න පුළුවන් එක අහලා තිබුණේ ඒ නිසා නමුත් අත්දකිනවා නමුත් බුද්ධලේ අවශ්‍ය යා සත්‍යවාදී අදහන සදාකාලික ජීවිතයක් අදහන කෙනෙක්. ඒ පුද්ගලයාට තේරෙන්නේ නැහැ මේක කොහොමද වැඩ ගන්නේ. ඒ නිසා ඒ පුද්ගලයා නමුත් ලෝකෙට ඇවිල්ලා කියනවා බුදුමාකාර හොඳට දැනකට මම ගියා. බුදුම ඒ කාලෝක ආලෝකයක් තියෙන්නේ ඒක ඇතුළත පිටිට කියලා දෙයක් නැහැ. ඒකේ පටන් ගන්නක් නැදක් මුලක් කියලා දෙයක් ඇත්තේ හොඳ නරක කියලා දෙයක් නැහැ. ස්ත්‍රී පුරුෂ භාවයක් නැහැ. බුදුම දැනකට ගියේ කිසියම් දෙයක ඝර්ෂණයක්, හැපීමක්, විඳීමක් මොකක්වත් නැහැ. බුද්ධම ආස්වාදයක් තියෙන තැනක් කියලා නමුත් මෙතන මේ මනුස්සයාට උරුම තැන මෙතන මේ ජීවිතය කියලා අපි අල්ලාගෙන ඉන්නේ නරාවලක් කියලා කියලා කියලා නෑ කවුරක්වත්. ඒක නිසා 140ක් ඒ වගේ හදිසි මරණ වලින් උපදින අයගේ 140ක් මේක නිරූපණය කරනවලු හැම කෙනෙක්ම ඉන්න වගේ තත්යකට ගියයි කියලා. දැන් එතකොට මේ විද්‍යාඥයන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. එකක් මොකද්ද මේ අපි නව තාක්ෂණික ගුණයන් හදන තැනද මේ ඒ නැත්නම් මේ කිසිම දෙයක් නැති ඇහැ කන දිව නාසය කය මන කියන හයෙන්ම තොර වෙන තත්ත්වෙට ගියාට පස්සේ හම්බෙන මේ සම්පූර්ණ ආනන්ද ජනක තත්ත්වය අපිට ගාලා ඉන්නේ කොහොමද වලකුණේ කොහොමද කියන එක විද්‍යාඥයෝ බෞද්ධයෝ අහනවා හොඳට කල්පනා කරන බෞද්ධයන් සිල් දැකලා සමාධි වඩලා විපස්සනා කරුවක් යන්න බැරි තැන අබෞත්‍යෝ මරණ චිත්තක්ෂණේ සක්කුමුක්තිය යන්නේ කොහොමද කියන්නේ. කවදාවත් අහලා නැහැ. කවදාකවත් සිල්න කළා නැහැ. කවදාකවත් සමාධි භාවනා කරලා නැහැ. නමුත් මරණ චිත්තක්ෂණේ කොහොමද යන්නේ? ප්‍රධාන ප්‍රශ්න දෙකක්. උත්තරනේ. උත්තර වෙන අමාරුයි. ඒ මොකද අපි යෝතින් වෙලෙක් ඇතුලේ යන්න හදන්නේ. අපි හිතනවා මේ නව තාක්ෂණයේ සබපහසුකම් තේරෙම තියාගෙන ඇහැට රූප වෙනකොහම ඉතින් අතුමිත කාර්යපන හොඳ හැඩ තියෙනවනම් මම හිතගෙන දිවි ලෝකේ මවන්නම් කිය. එහෙම ඉතාලින කටයුතු තියෙනවා. ඒගොල්ලන්ට තේරෙන්න පටන් ගන්නවා ඒ තුලින් අපි කරන්නේ මොකද්ද? මෙන්න මේක අජානං අපස්සන් තණ්හාගතානම් පරිසදිත විඛණ්ඩිත මේ. දෙන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. වෙන්නේ මොකක්ද කියලා තේරෙන්නේ නැහැ. තෘෂ්ණාවෙන් බැඳිලා බයටයි සැලෙන මනසේ මුල් යුක්තෝ මේ කරන විද්‍යාව කියලා හොයාගෙන යන දේ ඒකාන්තම අවිද්‍යාව. ඒකට හේතුව මේක නැති වෙච්ච තැන තමයි විකාලම ජනක, ආස්වාද ජනක, ආස්වාද ජනක ඒ කියන ආනන්දේ පවතින. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේවා කලින්ම දැකලා හොඳටම දැනගෙන උන්වහන්සේ මතක් කරන හොඳට කළු පාට කෙහෙරලි කියෙද්දී ඇස් හොඳට පේද්දී කන් නාසය දිව කය හිත හොඳට වැඩ කරන හොඳ භද්‍ර යවුනේ ඉඳද්දී මේ අන්තරේ නතර කරන්න කියලා. සිල්වකින්ද කය වචන දෙක හික්මවා ගන්න සීතල කරගන්න සංකල්ප කරගන්න. සමත භාවනා කරන්ද විතක්ක විචාර නතර කරලා පුළුවන් තරම් මේකේ අඩුම වේගයට ගන්න. ගත්තට පස්සේ පොඩ්ඩක් බලන්න මෙන්න දැන් මෙතන හිටියොත් මොකද මෙතන ඉන්නයි කියලා කියන්නේ කයේ දුස්චරිත නතර කරලා පස්සේ දුස්චරිත නතර කරලා මනස සමතේකටපත් කරාට පස්සේ මේ සමත මට්ටමේ ඉඳලා විපස්සනාවේම නැත්නම් ඇත්ත ඇති ඇටි දැක්කොත් මෙතන පුළුවන් අවස්ථාවක් තියෙනවා කෙලෙස් විවේලවා ගන්න. ඒ කෙලෙස් තමයි වේලවා දමන්න පුළුවන්කමක් තියෙනවා. මේක මොනවාක්වත් නැතුව වේගෙන් හිත වැඩ කරද්දී කය වචන වැඩ කරද්දී කවදාකවත් අපිට කෙලෙස් දකින්නවත් ලැබෙන්නේ නැහැ. කෙලෙස් නිලය කරන්න ලැබෙන්නේ නැහැ. කෙලෙස් සංසිඳවන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි මේ දුවමින් නැත්නම් අධිවේගයෙන් දැන් කියන මේ ක්ෂණික ප්‍රමතිය 18 මාසේ පොස්සක් අවුරුදු තුනෙන් පල ගන්න පොල් දවස් 15 20 නැත්නම් 45න් අනුවෙන් පෞපූදින කුඹුරු ගොයන් ඒ හේයෙම කරන්න හදන ඉක්මන් කරනවා. ඉක්මන් කරලා කරනකොට ඉක්මනට මැරලා ඉක්මනට උපදිනවා. සර්වචනාංශේ දවසක් තමන්නාසේගේ මේ සේනාසනේ ඉදිරිපිට පහනක් අත්තු කරලා තියෙන වෙලාවක එතන ඇවිල්ලා වාඩි වෙලා මේ හන්දගොම් මං වෙලාවේ භාවනා කරනකොට උන්වහන්සේ දැක්කලු ඒ පළඟට ඇවිල්ලා කුරුමිනිය ඇවිල්ලා අර පහන් දැලට පැනලා එක අතක්ක් පිච්චෙනවා කර කරගෙන කරගෙන ආයෙත් අර ඉතුරු පැත්තෙන් ඇවිල්ලා ගින්නට වැටෙනවා. අන්නක් පිච්චෙනවා ඉතුරු වණු පහෙන්ම දැල්ලට නැගින්න. නැගින්න ආයෙ වැටෙන පිච්චිලා තවක් කියනවා ඒ කිසි දෙයක ඇති සත්තු ඒ ආලෝකයේ කෙරෙහි ආශාවන් සහ මෙරි මෙරි නැවතත් කෙටි ජීවිතයකට පත් වෙනස් නම් පුදුමයි කියන්නේ. ඒ වගේ තමයි අපි මේ හදිසි වැඩ, ඉක්මන් වැඩ, දවසකට වැඩ ගොඩාක් පටවගෙන මේ කරන වැඩ නිසා ඉක්මන් වෙලා කොහෙද යන්න හදන්නේ? කායික වේගය වැඩි කරනවා, චිත්ත වේගය වැඩි කරනවා, වාචන වේගය වැඩි කරනවා, කවදාකවත් කෙලෙස් දැක ගන්න හම්බෙන්නේ නැහැ. කෙලෙස් දැක්කත් මදි. කෙලෙස් දැක්කට පස්සේ ඒක ජීල වෙන පිළිස ප්‍රතිපදාව දැනගෙන තියෙන්නත් ඕනේ. කැපකිරීමක් තියෙන්නත් ඕනේ. නිසා අපි අද වෙලා ගන්න හදන්නේ මෙන්න මේ කෙලෙස් භාවනාදී අපිට දකින්න හම්බෙන්නේ කොහොමද? ඒ සඳහා ක්‍රියා කළ යුත්තේ කොහොමද කියන මේ කාරණාවට ගණ්ඩායි හදන්නේ. එතකොට අප කෙරෙහි මෙතුවක් කල්පිතුන කය, වචන, හිත සලන අවශ්‍යන ගති අඩු කරමින් පරිසතික වේත්හන්දිලා අඩු කරලා කෘෂ්ණාවක් වියලවල අජානන අපස්සන්සේ නොදක්ක නොදන්න ගති නැති කරලා ක්‍රමයෙන් සැක දුරු කරමින් කෙලස් වියලවල තත්ත්වයට නැත්නම් කෙලස් වටේ වේලවන තත්ත්වයට ආව ප්‍රධාන ලකුණක් වෙන්නේ කර්ම වට ක්‍රියාකාරකම් වැඩි වෙනවා කර්ම වට අඩු වුණා නම් කියන්නේ චේතන අඩු වෙනවා කියන එකයි කම්මං කියන එකෙන් අදහස් කරන චේතනාම්බික වේ කම්මං වදාම කියන එක අපේ වීජ ගණිතමය සංකල්පයක් වාගේ පුත්හාන් ගන්න දෙය එතකොට විපාක අඩු වෙනවා ඒක කෙලස් නොතර කිරීම නැත්නම් කෙලස් වටේ දැක ගැනීම කෙලස් වටේ කීකරු කර ගැනීම සම්බන්ධයෙන් කතා කරනකොට අපි ගනිමු මේ අපි මේ වාගේ දැනක කරන ඉඳගෙන කරන භාවනා පරියන්කේ ආනාපාන සතිය නැත්නම් ওই උදරේ පිම්බීම හැකීම කියන දෙකම විපස්සනාවට ගන්න. ආනාපානිය නම් සමතෙට ගන්න. ඉතින් මේ සමතේට විපස්සනාවට කොයි එකකටත් ආනාපානිය හෝ පිම්බීම හැකීම වෙන කොයි එකකටත් වාඩි වෙන්න ඉස්සරලාම අපි මේකට ඇතුල් වෙනකොටම උපෝසතාඨාංගදී සමාදන්. සමාදම් කරලා අහනවා මේ සතුන් මරීමෙන් වැළකීම කියන ශික්ෂාපදේ දන්නවද රකින්නවද ඒ වගේම සතරගම් කිරීම කාමයේ වර්ධනය කිරීම නැත්නම් බ්‍රහ්මචර්ය ඒ වගේම බොරු නොකීම සීල නොකීම කුසාවාදේ හවසට වලින් පස්සේ කැම ගැනීම මේ නැතුන් ගැනීම වැහිම ආදී මේ කලන මේ ක්‍රියා වේග නතර කිරීම කුසතුම් මහතුම් ගැනීම මේ මාන්නේ උදුම්මන ගති නැත්නම් කෙනෙක් පිළිගන්නවා. ඉතින් ඒ උඹ දෙනෙක් පිළිගන්නවා. මම පිළිගන්නවා නම් ඒ පුද්ගලයාට මතක් කරනවා මේක ඉන්න අනිත් ඔක්කොම තමයි පිළිගන්නේ. ඒ නිසා මේක පාරක්කම් පාවිච්චි කරලා දවසට පැය හතරක් හතරක්වත් අඳුම ගන්න. පුළුවන් නම් හයක් හයක් වගේ වැටෙන්න සක්මනේ පරියන්කේ කරන්න. කණියන්ගිට ගියාට පස්සේ මොකද්ද දෙන උපදේශේ? තමයි ඉස්සල්ලාම හොඳට සක්මන් කරලා ඇවිල්ලා වාඩි වෙලා තමන්ගේ කයට හිතේ ගන්න. ඉන්න ඉරියව්වට. හරියට මේ බුදු පිළිමයක් සම්පත් කරනවා වාගේ විතරේ පිළිමීඩයක් තිබ්බා වාගේ නැත්නම් ජේතවනාරාමේ වාගේ මේ රුවන්වැලිසෑය වාගේ සාහිත්‍ය විරූපී වගේ ඇඟ තැම්පත් කරලා තැම්පත් කරලා තමන් මෙතන ඉන්න බවට මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. හොඳට ඒකට හිත තැම්පත් වෙලා ආයි. ඉතින් මේ තැම්පත් වෙනකොටම කායික, වාචික, මානසික ක්‍රියා. කොටින් කියනවා නම් හිතට හිතවිලි දෝරේ ගලන ගැටි. කයෙන් එන වේදනා දෙකෙන් එන ශබ්ද උදේටම බාධායි නම් අපි තේරුම් ගන්න ඕනේ තාම භාවනාවකට බහිඳ වෙලාමදි හරියට වාහනේ යන වෙලාවක් වගේ එහා පැත්තට පැන ගන්න විදියක් නැහැ. අපි ඉතින් වාහන අඩු වෙනකන් ඉන්න ඕන. එතන පාරපයින් යනකට යන්න ඕන. ආනේ වාහන වේග අඩු වෙනකන් ඉන්න වගේ තමයි මේ වේදනා, හිතවිලි, ශබ්ද නැති වෙනකන් කරබන් ඉඳලා මුළු කයෙම හිත පාත්තාගෙන ඉන්නේ ඉති මොකද හේතුව කය ගොම් විශාල අරමුණක් ඒක තුළ හිතට හොඳට මුලින්ින්දේ පරිහරණය පුළුවන්. කොහොම ඉන්නකොට අපිට වැටහුණොත් ඒ වේදනා පිටිවිලි ශබ්ද නැති චිත්තක්ෂණයක් ඇවිල්ලා ඒක දිගට පවතිනකොට ආදන් මේක උඩුකයේ මෙමය නමක් අදිනවා වාගේ ඒක නැත්නම් ක්‍රියාවලියක් ධර්ම කුඹන උලංගනවා වාගේ කුස්ම ගැනීම හෝ උදරයේ පිම්බීම නැතිවීම තේ. ඒක තේන්න ගන්නවා මිසක් හොයන්න යන්න එපා. තේන්න නම් අර කියන මූලික බාධා නැති වෙනවා. බාධා තියෙනවනම් සාම වැඩේ පටන් ගන්න බෑ. ඉතින් ඒකටම දවස් ගාණක් යයි, පද පරියක් ගාණක් යයි. අතර පුරුදු වුණත් ඒ බාධා ඇති වෙනවා. බාධා එනකොට කරන්න තියෙන්නේ මම දැන් මේ බාධාවක් ආයිත් ඉන්නේ කියනවා මිස ඒ බාධාව තියෙද්දි ඒක ඉක්මවලා ආනාපානිය හෝ විඳින කෙලින් කියන මූල කර්මස්ථානයේ අනේක තේරුමක් නැහැ. ඒක හරියට වාහන දුවද්දී තමයි මේ අතුරු මැදින් දුවන්න හදනවා වගේ පාරේ යහපතට ඒකවල දෙපැත්තටම අනුකූලතාවය. මේක අනුකූලක් නැහැ. අන්න මේ විදිහට අපි තුමාන බලේ අරුණයි කියලා. දැන් මෙතන ඉන්න හුඟව දෙනෙකුට ඒක අත්දැක ගන්න පුළුවන් දෙයක්. අන බලේ අහුණාට පස්සේ සතෝ ආස සති සතෝ පස්සත. සියෙන් යුක්තව ආස්වාද කරනවා, සියෙන් යුක්ත ප්‍රසාද කරනවා කියන ආනාපානයේම නැත්නම් ආස්වාදේ ප්‍රතිප්‍රසාද ප්‍රසාද ප්‍රසාද කියලා එකම අරමුණේ හිත වැටෙන්න ගන්නවා. විපරිජයගේ ආනාපාන හිත වැටුණා. ඔන්න එතකොට උඩු කයේ විතරයි හිත තියෙන්නේ. මුළු කයේ නෑ. ආනාපානේ මේ විදිහට සතිය යුක්තව කරනකොට ඒ උඩුකයේ තිබුණ හිත අති ආනාපානය කියන වචනයට ගැලපෙන කෙනෙක් නම් නාසිකාග්‍රය උඩුතලට තියෙනවා. සමථී භාවනා කරන වෙලාවේදී නැගිලිම කරන කෙනෙකුට නම් උදරයට සීමා වෙනවා. දැන් මුළු කයේ නෙවෙයි හිත තියෙන්නේ අර තෝරාගත් ආසනෙ. සුඛනාසේ කියන හිත පවතින තැන. කය පවතින තැන ඉඳගෙන ඉන්න ආගතිය. මේ හිත පවත්වන තැන නාටිකාග්‍රහ උදරේ තැන්පත් වුණාට පස්සේ දැන් ඔන්න එකලස් වෙන්න පටන් ගන්නවා. ඉතින් අර ආත්මසු ප්‍රසාදෙන් සම්පින්දීමේ ඇකිලීමේ ඉන්න හිත මූලික මොන දාලා හිතනවා. මේ හැබිර වෙලා ගලා හිත කතා කරන්නේ. ආන මේ විදිහට ඉන්න ඉන්න ඉන්න ආනාපානෙ කිට් වෙන්න කිට් වෙන්න කිට් වෙන්න මොකද වෙන්නේ? අර හිතේ තිබුණු අර පිටියක් මතපත් වෙච්ච පහනක දැල්ල වගේ තියෙන සැලෙන ගැති නැති වෙලා වරින් වර කලාතුරකින් අnder ආනාපානයත් එක්ක ඔන්න යාළු වෙන්න පටන් ගන්නවා. උදතම පත් වේලා කියන දැල්ලක් වගේ දෙසලී පවතින දැල්ලක් වගේ හුස්ම ගන්න 1 2 3 4 ඔය එක දිගට පේන්න පටන් ගන්නවා. අතෝරක්ම දෙහිතිලි එන්න පුළුවන්. අද්දට ඇහෙන්න පුළුවන්, වේදනාවක් වෙන්න පුළුවන්. නමුත් තමයි තේරෙන්න පටන් ගන්නවා ආනාපානයත් එක්ක යම් කාන්දා ශක්තියක් ආකර්ෂණ ශක්තියක් වගේ. ඉතින් එහෙමනම් දිගට මේ කරගෙන කරගෙන යනකොට සතිපට්ඨානෙම කායනපස්සනා කොටසේ දෙනවා නැත්නම් ගිරිමානන්ද සූත්‍රයේ පළවෙනි චතුස්කේ ආනාපාන අපි ඊයේ සජ්ජායනා කරේ. අන්න ඒකේ මේ පේනන පටන් අර ගන්නවා දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වාපස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති අතිම ආනාපානයේ ආධුනිකයට දෙන්නේ මෙන්න මේ දීග දීගාසත ප්‍රසවාස වශයෙන් මොකද ඒක ගොරෝසු වෙලාවේදීම තමයි හොඳට අහන්නේ. ගොරෝසු නැත්ත හිතේ වේදන සාධුගේ හිත ගන්නත්තර වෙනවා කියන විදිහට පරිසසිත විහඳිත එනවා. ආනාපානෙ ගොරෝසු වෙලාව අල්ල ගන්න ඕනේ නිසා පුළුවන් තරම් වාඩි වෙච්ච ගමන් අර ගොරෝසු ආනාපානෙ කියන වෙලාවෙදී නාස්පුඩු පීරාගෙන හුස්ම පිට වෙන ඇතුල් වෙන වෙලාවේ නැත්තම් උදරේ පිම්බෙන හැකෙන වෙලාවේ ඒ හිත තැම්පත් කරගත්තොත් මේ හිතට අල්ල බදා ගන්න කියන ගැටි වැඩි. එතකොට හරිනම් ඔන්න කෙටි ආකාර ප්‍රකාශ දෙන්න සංකීර්ණ. එතකොට තමයි මූලයට මූල දාලා ආනාපානෙ තේරෙන්නේ. එතකොට මේ යෝගාවචර දෙනවා විශේෂාභියෝගයක් මුල මැද අග වශයෙන් පූර්ණ අසත් ප්‍රකාශකයි දක්වන්නේ. ඒකට හේතුව මොකද? අර දීර්ඝ වශයෙන් ගොරෝසු වශයෙන් දක්නකොට ආස්වාදයේ පිටකොන්න ගොරෝසුම හරිය විතරයි තේරෙන්නේ. ප්‍රස්වාදයේ පිටකොන්න ගොරෝසුම හරිය විතරයි තේරෙන්නේ. නමුත් සංපත්තිනොට සංපත්තිනොට ආස්වාදයේ මුල මැද අග තේරෙන්නේ අන්ධකාරයේ කරකවන විනිපදෙල්ලක් වාගේ. රවුමක් වාගේ පේන්න පටන් ගන්නවා. නැත්නම් උන්චිලාවන එහා පැත්තට යන්නේ නැති, අපහු මේ පැත්තට යන්නේ නැති, එහා පැත්තට යන්නේ නැති, මේ පැත්තට යන්නේ නැති ආසේ සම්පූර්ණ ආස්වාදයට හිනකොට පුන්න අපිට කිය හැකි මූල කර්මස්ථානත් එක ආද වුණා, යා වුණා. දිගටම ඒක දිහා බලාගෙන. ආ නේම බලාගෙන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට මේක කියලා වෙලා ගන්න වැඩක් වෙනවා. ඒ කාකාරිකමක් තේරෙන්න පටන් ගන්නවා මේ රසගති තේරෙන්න තියෙනවා එතකොට යෝගාවචරයට උපදේශයක් දෙනවා පස්සම් බයං කාය සංඛාරං අසතිස්සාමීති සික්කති කියලා මේ ආස්වාද ප්‍රසආසකයි සංසිඳවන්න ඕනේ තවත් මේක නිවන්න ඕනේ කියන හැඟීමෙන් හිත යොදන්න කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද සාමාන්‍යයෙන් tempat වෙනකොට හිත ස්වභාවයෙන් කරන්නේ එක්කෝ මේ tempat වීම පිළිබඳව සැක කරලා හිත ඇවිස්සෙනව නැත්නම් ඉඳලා මේ ටික තමයි අන්ත දෙක. මේ අන්ත දෙකට වැටෙන්නේ නැතුව මේක තවත් tempat වේවා කියන ප්‍රාර්ථනාව පවා සුමගට යොමු කරන්න. යෝනිසුමනසිකාරය මධ්‍යම ප්‍රතිපදාවක් වෙනවා. කරන දෙයක් නෑ. නමුත් අපේක්ෂාවක් තියෙනවා. මොකක්ද අපේක්ෂාව? අදිෂ්ඨානයක් තියෙනවා. මොකක්ද අදිෂ්ඨානය? මට මේකත් වෙලේ සම්නිතර ලැබේවා. එතකොට මොකද කියන්නේ? වසපිට බලන්නේ. ආනාපානය තව ඉස්සරහට සංසිලේ. සංසිඳන හැටි බලන්න. ඒ සංසිඳනකොට හිත පිටේයි කමක් නැහැ. වේදනාව දැනේ කමක් නැහැ. ඒ සත්ත්ව වලින් බාධා කරයි කමක් නැහැ. නමුත් නැවතත් මම ආනාපානය යනවා කියලා යම් තැනකින් මේ සංසිඳීමාවයි කියලා අපි හිතමු. මෙන්න මේ සංසිඳීම එනකොට අම්මතර ලකුණු වගේ පේන්න පටන් ගන්නවා. ඒව තමයි මේ කම්ම වත්තේක දැන් කෙලෙස් නැත්ත කම්ම වට දෙකේ තියෙන පුරුක දැක ගන්න හැටි. මොකද ආස්වාදේ සහ ප්‍රස්වාදේ දෙක අතර වෙනස නැතුව යනවා. ඒ උත්ම ගන්නවද පිට කරනවද කියන එක වෙනස දැනෙන්න තියෙන පටන් ගන්නවා. මෙන්න මෙතෙන්දි තමයි යෝගාචරණ සැක පහළ වෙන්නේ. මම මේ සතියේ භාවනා කරනවද එතන හිත පිට ගිහිල්ලා. එහෙම ගිහිල්ලා නිවන් දකින්න පුළුවන් වෙයිද? ඒක නැත්නම් දැනගෙන ගියොත් හතරගම නොදැන ගියොත් අතරමඟ වගේ දැම්ම නොදන්න තැනට යන නිසා අතරමඟ වෙයිද කියලා සැක පාලනය. එහෙම නැත්නම් ඒ අරමුණේ පෙනුමක් නැති නිසා ඉතින් නිඳරයි. ඕනෝජකටපත් වෙන්නේ නැතුව මේක තමයි මේ යුක්ති කියලා ආනාපානී සංසිඳවන්න පටන් ගත්තොත් ඒක මධ්‍යම ප්‍රතිපදාව කියලා හිතේ තියාගන්න ඕනේ. ඒක යොත්තු මනසිකාරයේ හිතේ තියාගන්න ඕනේ හරි පාඩ. ආ මෙහෙම යනකොට යනකොට යනකොට ඒ යෝගාවචරය කලබල දෙන්නේ නැතුව හිත නිඳ වැඩ දෙන්නේ නැතුව මධ්‍යම පාර දිගේ යනකොට ඇතුළේ තිබෙන වෙනස නොදැනීම ස්වභාවිකයි. විය හැක්කක්. අනිත් එක ඒ විතරක් නෙවෙයි හැපෙන තැන පිළිබඳව අන්දමන්ද වෙනවා. නාසිකාග්‍රේ තිබුණේක දැන් නායක තැනක වම දකුණු දාගන්න තමයි. එහෙම නැත්නම් මුලින් මැදට යනවා. ඒ නැත්නම් තමන්ගේ උත්තර හොයන තැනකට යනවා වගේ අර හැපෙන තැනත් මායාකාරී වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකවල නාසය ආග්‍රේ අතගාල බලලා කෙනෙකුට නැත කරන්නත් නරකයි. ඇද්ද කැරලා බලන්නත් නරකයි. කලබල කරන්නත් නරකයි. මේ දැනගන්න ඕනේ බණ අහලා මේ වගේ එනකොට මේ කෙලෙස්වල ස්වභාවය දැනෙනකොට කර්මවල අපි සම්බන්ධලයට දකින්න මේකේ මායාකාරීත්වයක් වෙනවා. මොකද්ද මායාකාරීත්වය? දෙකකල් ආසාවෙන් බලනකොට ඇතිලීමේ පිටිනේ වෙනස නැතුව. උදරේ බලන කියන දෙන්නේ හැකිලිමේ වෙනස නැතුව යනවා. ඒ වගේම උදරය කියලා කියන්නේ බඩ කය මැද තිබුණා කියන එක වෙනුවට ආකාශයේ උදර විතරක් තියෙනවා වගේ පේනවා. කය නැති වෙනවා. නැත්නම් ආනාපාන දිහා බලනකොට ආනාපානි මුලේ මැදද තියෙන්නේ වෙනස සමහරලාට කණේ කොනේ සිද්ධ වෙනවා. සමහරට නියපොතු වගේ සිද්ධ වෙනවා. සමහරලාට සබ්දවස්තු ගැහෙන තැන සිද්ධ වෙනවා. ආදී වශයෙන් තන අඳවන්නේ. ඉතින් දෙන්නේ එනකම් පවත්වපු සතිය හරියට ඉතිරනවා ඒ යෝගාචරය පය වෙන දෙයක් නෑ. නමුත් සතිය කැඩි කැඩි යනවා නම් මේ අන්දමන්ද කන් වලට මේ සැකවලට ඉදේනවා. අන්න ඒ වෙලේ සැක එන බව දැනගෙන සැක නොයන. සියුම් කරන තැනට ගියොත් ආස්වාදයේදී ප්‍රස්වාදයේදී සුදු තලවයක් විතරක් පේන පටන් ගන්නවා. මුලක් මැදක් අග ආස්වාදයක් ප්‍රස්වාදයක් දැක ගන්න බැරි සුදු තලනයක් සිද්ධ වෙනවා. සිද්ධ වෙන්නේ කොතනද කියලා නාටිකාර්යයේද කියලා දැනගන්නත් බැහැ. මෙන්න මේ අත්දැකීමට ගියාම අර කලින් කියපු ලකුණු දැකලා මෙන්න මේ මන් දෙන චක්‍රයත් එක්ක කල්පනා කරලා බලන්න නැත්නම් මේ සමීකරණයත් එක්ක බලන්න හරිද වැරදිද කියලා. මොකද මේ චලනය ඇහෙන් දකින දේකුත් නෙවෙයි. කනෙන් අහන දේකුත් නෙවෙයි. නාසයෙන් කනෙන් දැනෙන දේකුත් නෙවෙයි. දිවට දැනෙන රසයකුත් නෙවෙයි. කයට දැනෙන පහසකුත් නෙවෙයි. හිතට දැනෙන හිතිවිල්ලකුත් නෙවෙයි. ඉන්ද්‍රිය විනේදුමුක්ත නැත්නම් අනින්ද්‍රිය ප්‍රතිබද්ධ ස්වරූපයකටපත් වෙනවා. මේ අනින්දිය ප්‍රතිබද්ධ தත්තට යනකොට තමයි කට්ටිය කහලවන්නේ. ඒක මොකද හේතුව ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ තාකල් ඇහෙන් අපිට තාකල් අනිමාන තාකල් ආදී ඒ එක එක ඉන්ද්‍රියයන්ට බැඳිලා තියෙන තාකල් මට මම මගේ කියන හැඟීම තියෙනවා. දැන් ආනාපානෙ තියෙනවා හැබැයි මේක මගේ නෙවෙයි මට නෙවෙයි ආත්මෙ. ආන්නේ ගිනිහිම වෙන තැන තමයි කෙලෙස් නැතුව කර්ම සිදු නොවන තැනට යනවා. කොතෙන් යනවා තමයි යෝගාචර කුලක් වෙන්නේ. ඉතින් මේ දේ මම මේ කියන දේ ධර්මානුකූලව මේ වෙලාවේ වැටහෙනවා නම් සර්වඥාන්ත මේ මොකද මෙච්චර අර ඔපරේෂන් තියටර් එකේ ඉන්න ડોක්ටර්ගේ අතේ තියෙන කටුව වගේ හරියටම මේ ආස්වාද ප්‍රසාසයේ මෙතෙන්ද ගෙනල්ලා මෙතනදී නොහැලී මේ ඉන්ද්‍රිය බැඳිලා තිබුණ නැත්නම් නාසිකාග්‍රේ ඉන්ද්‍රිය හැකේ ආනාපානයේ වශයෙන් තිබුණු ආනාපානය දැන් නාසිකාග්‍රේත් නෑ ආස්වාද ප්‍රසවාස කියලා දෙයක්වත් නෑ නමුත් බුදු චලනයක් බුදු කම්පනයක් ස්වරූපේ නෑ ඒකත් මේ ඇඟේ තියෙන කම්පනයක් නෙවෙයි සිතින් හිතාගත්ත දෙයක්ත් නෙවෙයි අන්න ඒ විදිහට ඇහැට කනට නාසයට දිවට කයට මනසට නොබැඳිච්ච නෑ කියන්න බැරි බෑ කියන්න බැරි වින්දනයකට වැටෙනවා මේක සමකරන සමකරන තියෙන මරණයට සහ ගැඹුරු නිින්දට උන්නතෙන් තමයි ඔය මරණ වේදනාවට පත්වෙච්චට වැඩේ. බණ අහලා තියෙන කෙනෙක් නම් තේරුම් ගන්න පුළුවන් බණ ඇහුවත් නැත්නම් විඥානයේ අවස්ථා තුනක් තියෙන එකක් තමයි ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ අවස්ථාව, අනිත් එක තමයි ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ නැති අනින්ද්‍රිය ප්‍රතිබද්ධ අවස්ථාව. තවත් යවුරක් තියෙනවා අනිදස්සන විඥානය කියලා. අනිමිත්ත ලක්ෂණපත් වෙන්නේ එතන. ඔය ඕනම තැනක විඥානයේ කැපයි. නමුත් අපි දන්නේ එකක්. ඒ මොකද ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානයේ විතරමයි අපි දන්නේ එයින් එහාට එහාට වෙනකොට අපි කලකොල වෙනවා. කොච්චර කලකොල වෙනවද කියනවනම් මරණය පණ යන වැඩක් වාටපත් වෙනවා. ආනාපානය කරන සංසිඳනකොට කලුව ගසා දාලා නැගිටිනවා. නැත්තම් දුර බැහැර කියලා බුදුරෙක් හොයාගෙන යනවා. ඊගාට මම මොකද කරන්නේ? කොහොමද මේක විපස්සනාට ආරවන්නේ? දැන් මම මොකද කරන්න ඕනේ කියලා අර ෂෝක් එකකට තැම්පත් වෙගෙන ඉන නිදිගෙන ඉන ආනාපානෙ නිසින්ින්දේ මෙදෙන්න දෙනවා වෙනුවට මෙතෙක් කල් කරපු කායයට ඕක අවසන් ආවේ. ඒක ඇඟිලි ගැසීම කරනවා. මේ ඇවිසින ඇඟිලි ගැසීම තමයි කර්ම කියන්නේ. සතෙක් නම් පණ තියෙන එකේ නලියන්න එපායි. ඒ නලියනකොට ඒකට නලියන්නල කරබනේ හිතුවත් නම් භාවනාවක් වේ. අපිත් නලියන්න ගත්තොත් ඒක අවසන් ගියොත් අනන්න ගත්තොත් ඉතින් චේතනා පහල වෙනවා කර්ම රැස් කරනවා සංස්කාර වෙනවා. ඊගට අලුතින් අලුතින් කරවන්නේ. මේ වෙලාවේදී චේතනාවක් කිසිවක් නැතුව මේ වෙන දේ දිහාම ගල්බමුණෙක් බලන්නවා. ගඟයි නගින්න මිනිස්සේ ගඟ දිහා බලනවා වගේ. මේ සංසිද්ධීම තවත් සංසිද්ධීම තව එක චිත්තක්ෂණයක් මගේ හිත මේ කෙලෙස් වලින් කරකත්තේ පවතිනවා. මට අඩුවන්නේ චේතනා මතින් කර්ම පාලන වේවා. කතා කිරීමක් ඕනේ නැගිටීමක් ඕනේ ආනෝයකට දිගින් දිගට දිගින් දිගට යන්න ගත්තොත් ඒ කෙලෙස් ස්වરૂපය මොකද කෙලෙස් ස්වરૂපය කියලා කියන්නේ ඒක දකින්නකොට නිකන් ඉන්න බැරි කම. ගාය අනන ගතිය, කුලප්පු කරන ගතිය නැතුව හිතියොත් ඒ චිත්තක්ෂණය පාට කෙලෙස් වෙනවා. නැගිටලා ගියොත් සම්පූර්ණ හිතෙන් කයින් මනසෙන් කෙලෙස් තුලින්ම කෙලෙස් පස් වෙන්න පටන් ගන්නවා. දැන් අපි ඉන්නේ මානසික මට්ටමේ. මේ මානසික මට්ටමේ මේ ඇති වෙච්ච තත්ත්වය බොහොම හොඳයි. අයින් කිසිසේත්ම අපගල ඇති වෙන්නේ නැහැ පිළිසුදුයි. වශයෙන් විශේෂයෙන්ම අපකට ඇති වෙන පිළිසිතුයි මනසක් දැන් හරියට කුරුල්ලේ කල්ලා කූඩුත් අගත්තා වගේ. කුරුළු විහරට ගෙනලා ගලක හයිය කණුක බැඳගත්තා වගේ දැන් යාට නටන්න බැරි තත්ත්වයක්. මෙයා බුද්ධතෝම දඟලනවා අපිට දන්න තරමේ එක්ක යාප් වෙලා නැත්නම් අපිට විධානය කරලා අපි ලව්ව චේතනා බාර කරනවා. 74 මායෙම දාන. දවලෝම ගියොත් එහෙම ඇඟිලි වැටලා මැරෙන්නේ. නැත්නම් අන්ත භාගය හැදේ. එතන නින්දට වැටේ. එහෙනම් ඔහොම ආනාපාන නැතුව කොහොමද ඉන්නේ? විවිධාකාර අපි දන්නවා කියලා දැනුම් සම්භාරයක් ඔය දැනුම් තේරම ආහාරාට හිතනවා. හැම කල්පනාවක්ම විතර වෙනවා. මෙන්න මේ අනාකූලව ගන්න මේ ප්‍රවාහය සෑදිදියට පුළුවන් තරම් අපි හිතලා බොරදී රැක් කරනවා. ආකූල බවටපත් වෙනවා. ඒ නිසා ජීවිතේ මල් අති විහිං පල්. හැබැයි ඔතේ ගිහින් යද විතරයි ඒක තියෙන්නේ. කාර්යපාලි හොඳ තෝම සල්කින්දෝලා නැත්නම් පින්දීම ඇකිලිම හොඳ තෝම කල්ම බවටපත් කරගත්තා පස්සේ ඒකේ හේතුම දිගට යනවනම් අපිට තේරෙනවා කෙලස්වල තියෙන කුප්පකම්. කුලප්පු කරවලා අපි අවසන ගතිය. මෙන්න මේ අවසන ගතිය දැක ගැනීමමයි සතිය කියන්නේ. මේ වෙලාවේදී උඩ දාන ගැටයක් කුප්පන ගැටයක් තියෙනවා ඒ කුප්පන ගැටිය නතර කරලා ඒ කුප්පන ගැටිය තමයි කෙලෙස් කියලා කියන්නේ මට පුළුවන් මනුස්සයෙක් වශයෙන් බුදුහාමරෝග උපදේශයක් තියෙනවා මගේ සීලය ඇත්ත නම් මට සැක නැති කරලා යනවා නිසකව මේක ඒකාන්තයෙන් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් දෙයක් ඒක නමක් ගමක් ආරම්භයක් මුලක් නැදක් හොඳක් නරකක් වමක් දකුණක් යන බවක් පිළිමකම ඇහ කනක් දිවක් නාසයක් මොකක්ද නැහැ ඒක හරියට කියනොත් කුඹලකට අහුවෙච්චි මේ මේ නැටි වලක් හදන මිනිහට අහුවෙච්චි නැටි ගොඩක් වාගේ. ඒ නැටි කොට තාම භාණ්ඩයක් පාටපත් වෙලා නැහැ. කලයක් හදලත් නැහැ, ගොඩලෙක්වක් අල්ලත් නැහැ, නැටි පානක් අල්ලත් නැහැ. නැටි වශයෙන් කියනක ඕන දෙයක් හදන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අර කුඹලා වාගේ අපේ හිතත් තියෙන ඕකේ මොකක් කරේ? හදපන් නිකන් ඉන්නේ. නිර්මාණයක් කරන්න. මේ සේරම මායාවේ උපදෙස්. මලයන් පුදුමාකාර අතහසුතාවයකටපත් වෙනවා අපේ මේ ශරීරයේ වැඩනකොට ගන්නවා. මොකද යාළුවෝ කාර්යය සම්පූර්ණයෙන් වැඩ කරන්නේ ඇහි රූප දකින තාක්කල් තමයි. කලින් සද්ධාහන තාක්කල් තමයි. ඇහැට ගන්න නාසය දිවට කයට මනසට නැති මේ අනිත්‍ය ප්‍රතිපදයක විඥානෙට ගිය ගමන් මාය ගොලප් වෙනවා. මේ එක මිනිහෙක් පැනලන්න හදා. මේක කඩාගත්තොත් මොකද කඩන්නේ? ඇද්ද කරපන් එහෙම නැත්නම් ශබ්ද ඇහෙන්නේ නැත්නම් අහන ඉතින් හදාගෙන අහන. එහෙම නැත්නම් කයි මේ කොතනද තියෙන්නේ කියලා හොයලා බලන්න හදනවා. කතා කරන්න හදනවා. මේ සෑම දෙයක වෙන්නේ අර පෑදි දෙයට බොර දෙයක තියෙනවා. අර කුඹලා නැති වඳ හදනවා දැන්. ඒක ස්ත්‍රීන සංස්කාර වලට සංවර්ධනයට දෙන්න දෙලා තියෙන්නේ කුඹලෙක්. කුඹල කියන්නේ රං කුඹල් දේවල් හදන්නේ නෙවෙයි. ඒ කැලණි පැත්තේ ඉන්නේ මැටි වලන් හදන මිනිස්සු. ආන්නේ හැදුවට පස්සේ ඔය මැටි වලන් පිස්සුවාට පස්සේ නම් ආයෙ වෙනස් කරන්න. නැත්te කියන කාරණ ඕන දෙයක් හදන්න පුළුවන්. අන්නේ නැත්te කියන தත්ත්වේ වඩා පිළිසුදුයි නිකලේ ඒක තමයි මූලික ප්‍රභාවය කියන්නේ මූලික භාග්‍යය කියන්නේ මූලික මේ භද්‍රත්වයේ කියන අන්නේතන. ඒක මොනවාට හදපු ගමන් ඒක කෙලෙසිලා ඒකට නමක් ගමක් පත්‍යක් මරණයක් ජරාවක්, ව්‍යාධියක්, මරණයක් එන්න පටන් ගන්නවා. අර මූල ස්වરૂපයේ කිසිම මරණයක් නැහැ, කිසිම උත්පත්තියක් නැහැ, කිසිම ජරාවක් නැහැ, කිසිම ඉලක් නැහැ, කිසිම හඳක් නැහැ, පට වියාපෝ තේජෝ වායෝ මොකක්වත් නැහැ. බලන්නේ මමත් නැහැ. නමුත් අවුලේ කියනවා මේක දිහා මට බලාගෙන ඉන්න පුළුවන්. මොකද හරුවත් යනවාසේ කියලා තියෙනවා මේක තමයි මේ හිතේ අනුසේ වශයෙන් පවතින කෙලෙස් දකින්න තැන. ඒක කුප්පල ගැටේ විතරයි ඔකේ තියෙන්නේ. අනේ කුප්පල ගැටේ කිපුණොත් අපි කුප්පක්. නොකිතේ විදිය සර්වඥාන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරනවා වගේ අකුප්පාමේ තේතෝ විමුක්ති කියන විමුක්තියට යන්න පුළුවන්. ඒක ඉස්සල තමයි මේ සංහිඳියාව වෙන්නේ. අන්නේ සංහිඳියාවේදී ගැළපෙන යාදෙන ඊට උපසම්පන්න කාලයට එළඹ වාසය කර මේ සංහිඳියාවට යන්න නම් අපි දැනගන්න ඕනේ මේවා නොදැන වේගෙන් වැඩ කරනකොට කොච්චරනම් කෙලෙස් ප්‍රෝජාව ගලනවා. කොච්චරනම් කර්ම රැස් වෙනවද? කොච්චරනම් විපාක රැස් වෙයිද? දැන් අඩු ගානේ කර්ම රැස් වෙන හැටි කරනවනම් කරන හැටි දන්නවා. පේනවා. ඒ කෙලෙස් වල තියෙන කුප්පණ ගැටි තියෙනවා. මෙතන මේ කිපෙන්නේ නැතුව ඉවසන්නා නිවන් දකි කියන වචනේ අනුව විසිරවල පවතින්න පුළුවන් නම් කොතනද ආස්වාද ප්‍රසආසයේ නොදැනුම නොසැලී. ඉන්න බව නොතේරුණ නොසෙල්පි. සතියෙන් යුක්ත සමාධියෙන් යුක්ත විකට ගත කළොත් පමණ චිත්තක්ෂණයක හිත තේරුම් ගන්නවා මේක තමයි අපේ ප්‍රකෘතිය මේක තමයි අපේ ඇත්තට නියම නිවහන මේ රූප ශබ්ද ගන්ධ රස බලනවා කියලා කියන්නේ කෙලපිල්ල. ඒක ආගන්තුක දෙයක්. ඒක ඉන්න තාක්කල් අපිට කිසිම පාලනයක් නැක සංහිකර මාර මාර රාජ්‍යයක් තියෙනවා. කාම රාජිනීගේ කාම ලෝකයේ කාම රාජධානියේ බැල මෙහෙවර කරන බැලය. සුදු බලනවා කියන්නේ ඒකයි සබ්බහනවා කියන්නේ ඒකයි. නමුත් ලෝකයක නොකර ඉන්න බෑ. ඒ නිසා ඇත්ත එක වහගන්නේ කියලා කියනවා. ශබ්ද නැති තැනකට යන්නේ කියලා කියනවා. හිත අරමුණේම නිමග්න කරන්න කියන කොච්චර දුරට කියනවනම් අරමුණවත් නොපෙනෙන තාලයට වෙන විදිහට කියනවනම් නිමිත්ත අනිමිත්ත වෙනවා. මේක නැතිවීමක් කියන්නේ. ඒක නාස්තියක් නෙවෙයි ඒක විනාශයක් නෙවෙයි මෙතෙන්ට යන්නේ නැතුව කවදාකවත් පරමාර්ථ ලෝකේ දකින්න බෑ. කොච්චර කල්පනා කරත් කොච්චර බණ ඇහුවත් කොච්චර කටනවත් කොච්චර ප්‍රාර්ථනා කරත් කවදාත් මෙතෙන් යන්නේ අනිත් එක තමයි මරණ චිත්තක්ෂණය අපි අනිවාර්යයෙන් මෙතෙන් යනවා කලින් තුරු කරලා තිබෙ නැත්නම් වැඩ ගන්නත් බෑ එනිසානේ ඕනම දෙයකට හැකියාව ඇති අරමුණක් නොකෙන්න සතිය සම්පජන්යෙන් යුක්ත මේ ශක්තිය මේ தত্ত্বය බුදුන්වත් එකයි තමයිත් එකයි සාතන් වාදකත් එකයි උන්වහන්සේලාගේ වෙනස මොකද්ද? උන්වහන්සේලා ඒකමයි සත්‍ය බව අදහනවා. අපිට මේ හදිස්සියකට ආගන්තුක වෙටින් ගියා ගෙදර එනකන් වාගේ හදිස්සියක් එකක් නෙවෙයි. නැගිටලා යනකම් අනිගාන මොනවා හරි කරනකම්. අන්නේ දෙක විතරයි වෙනස තියෙනවා කියන්නේ ගිය කෙනා ඒ නිසා සාසනයේ එච්චර නිසක භාවයකටපත් වෙනවාද කියනවනේ මේක හරියට බණ දැනගෙන උතුණේ කියලා නතර වුණා නම් ඒකේ සඳහන් කරන අයිමිනාපන ඥානේන සමන්නාගතෝ ඒකච්චකෝ බුද්ධ ශාසනයේ ලබ්ධස්සාදෝ ලබ්ධපතිච්ඡෝ නිහිතගතිකෝ චුල්ලසෝතාපන්නෝ කියලා සඳහන් කරනවා. මෙතන ගිය කෙනා ඒ කියන්නේ මේ ඥානයක්. ඥානය කියන්නේ ඥානෙ නැතිතර. කිසිම ඥානයක් නැහැ. ඥානය දාලු ගමන් මේක අවුල වෙනවා. මේක නැතිද? අන්න එතන ගිහිල්ලා දන්නවනම් මම මේ විපස්සනා කරන්නේ නැහැ චලනයක් වෙනවා. ඒක තමයි වාදේ ආනපාන සංසිද්ධ වීම. නැත්නම් දෙන්නේ නැතිව සංසිද්ධ වීම. අන්න එතෙන්ද ගියාට පස්සේ ආස්වාදයක් අස්වාදයක් ලැබුත් ඒ. ඒකන්ට සාධනේ ප්‍රතිස්ථාවක් ලැබුත් ඒ. ඒ ප්‍රතිස්ථාවේ නොමැරී ගත කළොත් නියත ගතිකයි කියන එක කවදාකවත් අපායට යන්නේ නැහැ. චිල්ලසෝතාපන්න කියලා නමක් ආචාර්යවරු දෙන්නේ. කියන්නේ ලාවට රෝතාපන්න. රෝතාපන්න සත්‍යයට යන්න දැන් සම්දිස්ථානෙට ඇවිල්ලා තියෙනවා. නැවත ඇද්ද ගැරියයි කියන්නේ ආයේ නරාවලේ තමයි ආයේ අක්ක ගොඩේ තමයි. එහෙම නැතුව මේකෙම දවසේ පරියන්ක දෙක තුන හතර දිගට ඉන්න පුළුවන් නම් ඒ කුසල ඊගාට ආර්යයන්ට ගැළපෙන ආර්ය ව්‍යවහාර ආර්ය ධාරණ ආර්ය ආසන තේරෙම තේරුම් ගන්න පටන් ගන්නවා. මේක නඩත්තු කරන්න ආර්ය ව්‍යවහාරය. දුක් බලන්නේ නැතුව ඉන්න ඕනේ, අදහන් නැතුව ඉන්න ඕනේ. කවුරු කුප්පවට කුප්පිටක් ගෙවෙන්නේ නැතුව ඉන්න ඕනේ. Taman අනුකුපිත නොකර ඉන්න ඕනේ. කය නිසද්ද වෙන්න ඕනේ. පතේ නිසද්ද වෙන්න ඕනේ. හිත තැම්පත් වෙන්න ඕනේ. මේක බුදුන් දෙයක් කියන එක එනකොට අපිට තේරෙනවා අපි ස්වාධීනයි. ඒක තමයි අපිට ඉස්පාෂුවක්. සද්දස්සාසෝ කියලා කියනවා. ඒක ආස්වාදයක්. ආස්වාදයක්. ඒ නැත්නම් ඉස්පාෂුවක් ලැබෙන්න ඕන නොකලදී. මේක ඇති කරලා දෙන්න පුළුවන් පැහැදිලිව. ඔක්කොම නෙවෙයි මේ ඉදිරිපත් වෙන නැත්නම් ඕක රකින්න දන්නේ නෑ. ඕකයි සාසනීය බව දන්නේ නෑ. ඉතින් ඒක නිසා ඕකට ආවම ඉතින් කියලා දෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මේක නැති කරන්න. නැවතත් හුස්ම ගන්න පටන් ගන්නවා. මයි පිම්බින්න වගේ හොස්ෝ ගාලා පිම්බින්න පටන් ගන්න හුස්ම නැති වෙලාවේ මැරිලාද කියලා බලන්න. නැත්නම් ඇඟ ටිකක් නලවලා බලනවා. කැලි ටික තේරෙම ඉඳ ගන්නකොට වගේ තියෙනවා. මේ තරමට මේ අනිත්‍ය සංඥාව මත වෙනකොට අපි නිත්‍ය සංඥාව දෙන්නවා. 60 ගොඩක් තමයි ඉතුරු වෙන්නේ. ඒ නිසා මේ නිසක භාවය දෙන්න නම් සිය සීම අවශ්‍යයි. කාය ජීවිත නිර්පේක්ෂ භාවය නැත්නම් කාය කුදලා. මේ ජීවිතේ කුදලා වාඩි වෙන කතිය අවශ්‍යයි. ආනේ ඒ தත්ත්වෙට ධ්‍යානපස්සේ කෙලෙස් වල තියෙන උදගාන ගතිය, කුප්පණ ගතිය, නිකන් ඉඳ දෙන්නේ නැති ගතිය දකින්න නම් අපේ ශක්ති ප්‍රමාණය සීලෙන් කාය වචන දෙකක් කරන්න ඕනේ. හිත සමාධිගත කරගන්න. සමාධිගත කරලා එන தত্ত্বය බුදුන් සරණ යාමක්, ධර්මයේ සරණ යාමක්, සංඝ සරණ යාමක්, සීලේ සරණ යාමක් අතීත අනාගත පච්චුප්පන්න කියන තුන පිළිබඳව හොඳ ඉස්තර භාගයක් අතිසම්පාදයේ තේරුම් ගැනීමක් තුළ තේරුම් ගන්නවා. එහෙම නැතුව මරණ මොහොතදී මෙතන ගියාට කවදාකවත් අපිට සාන්තියක් වෙන්නේ නැහැ. හැබැයි ඒ වුණත් ඒ පරිසර මේ විෂය සඳහන් කරනවා ඒක දැක්කත් ඒ බුද්ධිලා පරිජාත ජීවත් වුණොත් ජීවිත විපාක පරිවර්තනයක් වෙනවා කියන්නේ. දැනලක් කරලා දැනගන්නවා අපේ මනුස්සයන් කියන්නේ මේ ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් ලැබෙන මේ කුප්ප කුච්ච සැප විතරක් නෙවෙයි ඒන් තොර වූ විශාල සැපයක් තියෙනවා. අන්නේ සැපයට යන්න නම් පුළුවන්කම තියෙද්දිම අභිනිෂ්ක්‍මණය කරන්න. ස්වභාවික හිතවන්න ඕනේ ඉක්මවලා යන්න මොනවද ඉක්මවලා යන්නේ. ඔබ බලන්න පුළුවන්කම තියෙද්දි අත් දෙක වහගෙන ඉන්නවා. සද්ද කොච්චරද ඇවිල්ලා අපේ කන් වලට තට්ටු කරද්දී නෑ වුණා වගේ ඉන්නවා. කය හැමතැනම පණුව නැවිදිනවා, දිලිගෝට්ටක් දනවා වගේ නලියනවා, වස්ත්‍ර දෙමනවා වගේ තෙවෙනවා දාගිය ගන්නවා. මගේ නෙවෙයි වගේ ඉන්නවා. චක්කු මාස යත අන්දෝ සෝතවා බදිනෝ යත. ඇත්තට නමුත් අන්දේකේ හැසිරියන් කියලා කියනවා. කොච්චර බනක්ද කියලා හිතන්න. කන් ඇත්තේ නෝ දීර්ඝ වගේ හිටපන් කියලා කියනවා. කාය බල ශක්තියක් තියෙනවොත් කොණ්ඩපන් නැතිවීමක් වගේ හිටපන් කියලා කියනවා. බැරිම නම් කෙලෙස් මායя කතා කරන මලමිණියක් වගේ ඉඳලා බේරෙන්නේ කියන්නේ. කොතනද? උන ආනාපාන සංසිද්ධිත තැන. දිවි නැතිම සංසිද්ධිත තැන. අන්නෙතම ගියාට පස්සේ සුද්ධයගෙන කෙලෙස් වටේ. ඉහළීමට පටන් ගන්නකොට කර්ම නොකිරීම කියන චේතනා පහළ නොකිරීම තුළින් පමණමයි විපාක රත්න වෙන පැත්තට යන්නේ. ඒක කලහක්. චේතනාවක් තමයි නැගිටින්න විතරයි කියන්නේ. බය වෙනවයි කියන එක, දැනෙන එක මේ මොකද කියලා කල්පනා කරලා තේරෙම චේතනා. අන්නේ චේතනායි පිළිගැටීම් තොරව එතන මගේ නෙවෙයි වාගේ. අනුන්ගේ දෙයක් වාගේ දිකට ගත කරනවා නම් කෙලස් වලින් සංසිඳීමක සිදු වෙනවා. කර්ම රාශ නොවන බව හොඳට වැටහෙනවා. ඉන්දිය ප්‍රතිබද්ධ නැති විඥානයක් කියන බවක් තේරෙනවා. මෙවැනි චිත්තපිටකින් කවදාකවත් හොඳ හෝ නරක කර්ම රාශ වෙන්නේ අභ්‍යාසකමයි. ඒ නිසා මෙවැනි චිත්තක්ෂණ කියනවා සාදංග නිබ්බුති කියලා ඒ චිත්තක්ෂණ නිවනක් තියෙනවා. ඒක තමයි අපි ගෙදර. ඒක තමයි අපි බහුලීගත කරන්න ඕනේ නේද භාවනා කියන්නේ. කොහොමද අපිදී ජීව කරගත්ත වෙලාව සමාප්ත වෙන නිසා මම ප්‍රාර්ථනා කරනවා මේ සත්‍ය අත්දකලා තියෙන බොහෝ දෙනෙක් ඒක දිගට පාවිච්චි කිරීම තම තමන්ගේ ඥාන ශක්තිය පාවිච්චි කරත්වා පාවිච්චි කරමින් මේ බහුලීගත කිරීමෙන් ගත වෙනවත් කාලේ අපි ළඟට එවිලා තියෙන මේ ටැග් බාර ගැනීමෙන් මේ සාධංග නිබ්බුතිය අත්දකලා සාහිත කරගෙන මත්තට ඒක හිතට පවතින නිකුතියක් බවට සම්සිද්ධීමක් පාඩපත් කර ගැනීමෙන් කෙලෙස් සත්‍ය විපාකවත් කම්මවට සම්පූර්ණ රැස්කල විවක්ත ගාමී වූ ඒ සාන්ත සුන්දර භාවයේ අධ්‍යක් ගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිත ධර්ම දේශනාව මේ සමාප්ත කරනවා සියලු දෙනාටම සංසිඳී භාවය වේවා